තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයේ ඊටාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න කළඹු ටෙලිවිෂන් මේ සඳහම් විකාශයේ උතුම් දායකත්ව ධර්ම දේශනාවක් එක්ක එකතු වෙලා ඉන්න වෙලාව. පින්තුනේ අද මේ උතුම් ධර්ම දේශනාවේ පින්බර දායකත්ව ධර්මින් කටයුතු කරන්නේ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියානු ප්‍රාන්තයේ ඔෆිස කියන ප්‍රදේශයේ පදිංචිව සිටින පින්වත් පිරිසක් බිම්බා පැස්කුවල් ඇතුළු ඒ පවුලේ සියලු දෙනා එකතු වෙලා තමයි අද මේ ධර්ම දානමේ පින්කම සිදු කරන්නේ. ඒ අයගේ ප්‍රධානම අරමුණ තමයි නන්දසිරි පැස්කුවල් සහ කුසුම් ජයසිංහ කියන මාපියන්ට දෙමාපියන් දෙපළට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායු සම්පත්තිය සැලසේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනාවත් ඒ වගේම ජයවි සහ සවිජ අත්තනායක කියන පුතුන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න. ඒ දරුවට තුනරුවන්ගේ ආශිර්වාදය නිදුක් නීරෝගී සම්පත්වීම සැලසේවා කෙනුතු මාශිර්වාදයක් ඒවගේම බිම්බා පැස්කුවල් ඒවගේම තමර අත්තනායක සහ තෙලකා මහත්මිය ඒ හැම දෙනාටමත් උතුම් ධර්ම අවබෝධය පිණිස නිවන්න අවබෝධය පිණිසම මේ ධර්ම දානමේ පින ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා කියන උත්තම ප්‍රාර්ථනාවෙන් අද මේ ධර්ම දානමේ පින්කම සිදු කරන්නේ. ඉතින් එහෙමනම් ඒ හැම දිනාටමත් ඔබ හැම දිනාටමත් මේ උතුම් ධර්මශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. පින්තුනේ අද අපේ මේ ධර්මානුශාසනාවෙන් විශේෂයෙන් සලකලා බලන්නේ බුදු කෙනෙක් ලෝකෙ පහළ වුණාට පස්සේ එදා බුදුරජාණන් වහන්සේගෙන් බණහලා ධර්මය අවබෝධ කරගත්ත පුද්ගලයන්ගේ ස්වභාවයන් පිළිබඳව. සමහර අය එක ගාථාවහල ධර්මය අවබෝධ කරා. සමහරයි බුදුරජාණන් වහන්සේ දීර්ඝ වසයෙන් දහම් දෙසනකොට ඒ දීර්ඝ දේශනාවක් අහගෙනීදලා දේශනාව කෙලවර ධර්මය අවබෝධ කරගත්ත. සමහර අයට බුදුරජාණන් වහන්සේ ඒ අයට භාවනා කමටහන් දුන්නා. හුදකලා විවේකීව ඔබ මෙන්න මේ භාවනාවන් පුරුදු කරන්න. ඒ අය බුදුරජාණන් වහන්සේකින් උපදෙස් සරගෙන හුදකලා විවේකීව කාලයක් බණ භාවනා කරලා ධර්මය අවබෝධ කරගත්තා. ඊළඟට ගිහි ජීවිත ගත කරන ශ්‍රාවකයෝ අතර පවා නොසිතන අපිට හිතාගන්න බැරි පුද්ගලයෝ ධර්මය අවබෝධ කරලා තියෙනවා. ඒ සමහර පුද්ගලයෝ දිහා දකිද්දී ඒ සිදුවීම් අහද්දී ඔබට සමහරලාවට හිතෙන්න පුළුවන් ඉතින් එහෙම මිනිස්සු ධර්මය අවබෝධ කරන්න ඇයි අපිට බැරි? අපි මෙච්චර සද්ධාවන්තයි. අපි මේ තරම් පින්කම් කරනවා. අපි කොච්චර බුදුරජාණන් වහන්සේ ගැන සද්ධාවෙන්ද මේ කටයුතු කරන්නේ? ඇයි අපිට මෙහෙම වෙන්නේ? කෝ අපිට? අන්න එහෙම ඔබට හිතෙන්න පුළුවන්. හැබැයි අපි දන්නේ නෑ ඒ අයගේ සංසාර ගමනේ ධර්මාබෝධය පිණිස සසර පුරා පුරුදු කරලා තියෙන ගුණධර්ම අපිට පේන්නේ නෑ. ඒවා දකින්නේ බුදුරජාණන් වහන්සේලා. බුදු කෙනෙකුට තියෙනවා කෙනෙකුගේ ධර්මාවබෝධ කිරීමේ කුසලතාවේ දකින නුවන. ඒකට ධර්මය කියන්නේ ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානේ කෙනෙකුගේ ධර්ම අවබෝධ කිරීමේ කුසලතාවය බුදු කෙනෙකුට දකින්න පුළුවන්කම තියෙනවා. සමහර වෙලාවට ඒ කෙනා අසූචි කඩක් කරගහගෙන යන බොහෝම දුප්පත් පවුලක ඉපදිච්ච මුළු සමාජෙම පහත් කියලා සම්මත පහත් රැකියාවක යෙදෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ දන්නවා සුනීත සෝපාක වගේ අය අසූචි කඩ කරගහගෙන කියයි. හැබැයි රහත් වුණා. රහතන් වහන්සේලා බවට පත් වුණා. ඊළඟට ගෙවල් වල හිටපු වැඩකාරයෝ ධර්මය අවබෝධ කරගත්තා. පාර හිටපු හිඟන මිනිස්සු අතර ඔබ අහලා ඇති සුප්‍රබුද්ධ කුෂ්ටි කියලා මුළු ඇඟ පුරාම කුෂ්ට හැදිච්ච හිඟන මිනිස්සේ මේ බණහල සෝවාන් ඵලයටපත් වුණා. ඒ වගේම සමහර පුද්ගලයෝ ගොවිතැන් කරගෙන කුඹුරක් කරගෙන හිටපු මිනිස්සු මේ මහා ඉහළ අධ්‍යාපනයක් තිබිච්ච බුද්ධි මට්ටමක් තිබ්බා කියලා අපි මනින බුද්ධි මට්ටමින් සාමාන්‍ය මිනිස්සු කෙනෙකුගේ උගත්කම මනින්නේ ඉගෙන ගත්ත විභාග පාස් කරපු ඒවැක්. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගත්තා සාමාන්‍ය ගොපලු දරු හරක් දක්කගෙන ගිය ගොපලු දරු කුඹුරු වැඩ කරගෙන හිටපු සාමාන්‍ය මිනිස්සු ගෙවල් වල සේවිකාව අපිට පේනවා මේ ධර්මය අවබෝධ කරන්න එහෙනම් අපි බාහිරින් දකින මේ බුද්ධිය විභාග පාස් කළ ඇති කරගන්න ඒ බුද්ධි මට්ටමට වඩා මේ ධර්මය අවබෝධ කරන්න අවශ්‍ය වෙන වෙන සංසාරික පුණ්‍ය ශක්තියක් සහ මේ ධර්මයේ තමා තුළින් විමසා බැලීමේ දක්ෂතාවයක් තියෙනට ඕන. ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය. අන්නේ යෝනිසෝ මනසිකාරය හිඟන්නෙක් තුළ තියෙන්න පුළුවන්. ඒ යෝනිසෝ මානසිකාරයේ gedaraka බැලම හිවරකම් කරගෙන ජීවත් වෙන බොහොම අසරණ මිනිස්සෙක් තුල තියෙන්න පුළුවන්. ඒ යෝනිසෝ මානසිකාරයේ සමහරලාට අසූචි කඩක් කරගහගෙන යන නගරේ මිනිස්සෙක් තුල තියෙන්න පුළුවන්. පින් ඇති අයගේ ධර්මාවබෝධ කිරීමේ කුසලතාවේ දකින්නේ බුදුවරු. පින්වතුනි සමහර සිදුවීම් හරීම පුදුමයි මේ ධර්මය අවබෝධ කරගත් ශ්‍රාවකයන්ගේ කතා. සමහර අය දවසක් එක බමුණේ මේ බමුණ බුදුරජාණන් වහන්සේව මේ ඇසුරු කරලා බණ අහලා නැහැ. හැබැයි උපතින්ම ඔබ අහලා තියෙනවා බ්‍රාහ්මණයෝ ඒ પરම්පරාවෙන්ම බ්‍රාහ්මණ ආගමේ බොහෝ පිරිසක් බුදුහාමුදුරන්ට තරහයි. ඒකට හේතුව ඔවුන් හිතාගෙන ඉන්නේ ඔවුන් තමයි උසස්ම જાතිය. ඒ බ්‍රාහ්මණ ආගමේ ඔවුන්ට උගන්වලා තියෙන්නේ ඔවුන් මහා බ්‍රහ්මයාගේ මොකයෙන් ඉපදිච්ච අය කියලා. එතකොට ඒ නිසා ඒ අය හිතාගෙන ඉන්න අපි තමයි ඉන්න උසස්ම පිරිස බ්‍රාහ්මණවරු. බොහොම උසස් අය. අනිත් අය ඔක්කොම පහත් කියලා උපත මුල් කරගෙන තමන්ගේ කුලයක් ජාතියක් මුල් කරගෙන මනුස්සත්වයට ගරහමින් ජීවත් වෙච්ච පිරිසක් බමුණෝ. හැබැයි අපේ බුදුරජාණන් වහන්සේ ඔබ දන්නවා වසල සූත්‍රය. මේ වසල සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්න උපතින් කෙනෙක් බමුණෙක්වත් වසලයෙක්වත් බ්‍රාහ්මණයෙක්වත් වෙන්නේ නැහැ. කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මණ. කෙනෙක් වසලේද්ද බමුණෙද්ද කියලා තීරණය වෙන්නේ. එයාගේ ක්‍රියාව මත. එයා උපතින් උසස්යයි සම්මත කුලයක උපදින්න පුළුවන්. හැබැයි යා කරන්නේ පහත් වැඩ නම්. සිත කය වචනය මුල් කරගෙන කරන්නේ අකුසල් නම් එයා වසලෙක් හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවා කෙනෙක් පහත්යයි සම්මත තැනක ඉපදුනා එයා සිල්රක් සිල්වත් නම් කාටවත් හිංසාවක යෙදමින් කටයුතු කරන්න නැත්නම් බොහෝ ගුණධර්ම පුරුදු කරන සීලවන්ත ජීවිතයක් ගත කරන කෙනෙක්ට එයා බ්‍රාහ්මණයෙක් කියලා බුදුරජාණන් වහන්සේ ක්‍රියාවෙනුයි ඔහු බමුණෙක්ද වසලයෙක් බවට පත් වෙන්නේ කියලා මේ වසල සූත්‍රයේදී දේශනා කරනවා. එතකොට මෙන්න මේ දේශනා මුළු දඹදිව් තලයේ පුරාම මිනිස්සු අතර පැතිරිලා යනකොට බමුණු බුදුහාමුදුරන්ට ගොඩාක් වෛර කරා. බුදුරජාණන් වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේලාට නිඳා පහස කරා. පලිගන්න පවා යම් යම් අවස්ථාවල නොයෙක් උපක්‍රම සැලසුම් හැදුවා. ඔය අතරේ දවසක් එක බමුණෙක් කල්පනා කරා මම ඔය ශ්‍රමණ භවත් ගෞතමයන්ට එහෙමයි බුදුහාමුදුරන්ගේ බොහෝ තැන්වල සමහරු හඳුන්වලා තියෙන්නේ. ශ්‍රමණ භවත් ගෞතම. මම ওই ශ්‍රමණ භවත් ගෞතමයන්ට හොඳ පාඩමක් උගන්වන ඕම් බලාපල්ලකෝ කියලා පිරිසක් අතර ගිහිල්ලා දැන් තමන් ලොකුකමට කිව්වා. කියලා ආවා ජේතවනාරාමයට. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කිව්වා සාමීනි ඔබ වහන්සේට හෙට දවසේ මගේ නිවසට දානෙකට ආරාධනා කරන්න මේ ආවේ කියලා. බුදුරජාණන් වහන්සේට බුදු ඇසින් සියල්ල පේනවා. ඔහුගේ හිත දකිනවා. ඇත්තටම ඔහු දන් දෙන්න දෙන්නේ. ඔහුගේ චේතනාව මොකද්ද? ඒ සියල්ල බුදුරජාණන් වහන්සේ දැක්කා. හැබැයි බුදුරජාණන් වහන්සේ බැලුවේ ඔහුට ධර්මය අවබෝධ කරන්න පිනක් තියෙනවද? බුදුරජාණන් වහන්සේ දකින්න ඔහු කල්ප ගානකට පෙර සසරේ කරපු පිනක් තියෙනවා ඔහුට සෝවාන් වෙන්න පුළුවන් මේ පින මතු කළ දහම් දෙසුවොත් බුදුරජාණන් වහන්සේ දානි ආරාධනාව පිළිගත්තා ඇත්තට මේ දන් දෙන්න නෙමෙයි හැබැයි බුදුහාඳුරු පිළිගත්තා බුදුරජාණන් වහන්සේ දන්නවා මේ අය වෙදාට দমনය කරන්න පුළුවන් පසුවදා දැන් බුදුරජාණන් වහන්සේට විතරයි ස්වාමිනී ඔබ වහන්සේට පමණයි කිය මගේ ආරාධන. මේ සංඝයාට නෙමෙයි. ඔබ වහන්සේ පෞද්ගලිකව මගේ නිවසට දානෙට වඩින්න කීවා. පසුවදා බුදුරජාණන් වහන්සේ පාත්‍රය අරගෙන මේ බමුණගේ නිවසට <clears throat> දානෙට වැඩියා. දැන් දානෙට වැඩිය වඩිනකොට මේසේ සකස් කරලා තියෙනවා දාන වාජන තියලා වහලා ඔක්කොම පිළිවෙලට හදලා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වැඩියට පස්සේ ආසනයක් පනවලා මෙන්න ස්වාමීනි වැඩ ඉන්න කිය. මෙහෙම වැඩ ඉන්න කියලා කිව්ව ස්වාමීනි ඔබ වහන්සේට මෙන්න ඇති තරම් දානි තියෙන. ඔබ වහන්සේ රිසිසේ ඇති තාක් බෙදාගෙන වළඳන්න කියව මේ ඔක්කොම වුණා. පිංගතුනේ මේ පෞකාර බමුණාර භාජන ඔක්කොටම අසූචි වෙදලා අසූචි බෙදලා වහලා මෙන්න වළඳන්න කිය. දැන් බලන්න වෙන කෙනෙක් නම් සමහරලාවට කේන්ති යනවා බනිනවා බැනලා ආපහු හැරිලා එනවා බුදුරජාණන් වහන්සේ බොහෝම කරුණාවෙන් උන්වහන්සේ දන්නවා වඩින කොටත් උන්වහන්සේ දන්නවා මේ බමුණ මොකටද ආරාධනා කරේ හැබැයි බුදුරජාණන් වහන්සේ අර පනෝපු ආසනයේ වැඩ හිටිය උන්වහන්සේ කලබල වුණේ බුදුරජාණන් වහන්සේ වදාළ හරි එහෙමනම් ඇවිල්ලා ඔහම වාඩි වෙන්නකෝ කියලා ඔන්න ඉස්සරහින් වාඩි කෙරෙව්වා සාමාන්‍යයෙන් දානෙකට ගිය ගමන් වල දන්නේ නැහැ. ඉස්සල්ලා පන්සිල් දීලා අනුශාසනාවක් කරලා පින් අනුමෝදන් කරලා පුක්තානුමෝදනා ධර්ම දේශනාවක් කරනවා. වාඩි වෙන්න කියලා වාඩි කෙරුවා. බුදුරජාන් වහන්සේ අහනවා බ්‍රාහ්මණය ඔබට පණවිඩයක් ලැබෙනවා ඔබේ ඥාති පිරිසක් ඔබේ හිතවත්ම නෑදෑයෝ පිරිසක් නෑදෑ ගමනක් එනවා ඔබේ ගෙදර දැන් ඔබට පණවිඩයක් ලැබෙනවා. ඔන්න අසවල් දවසේ එනවා කියලා. ඔබ මොකද කරන්න කියලා ඇහුවා. එතකොට මේ බමුණ කියනවා ස්වාමීනි ඉතින් මගේ නෑදෑයෝ නම් ළඟම හිතවතෙක් නම් ඉතින් හොඳ යාළු මිත්‍රයෙක් නම් ඒ අය වෙනුවෙන් ඉතින් හොඳ සංග්‍රහයක් මං හදනවා කියලා. ගෙදරට ආවට පස්සේ සංග්‍රහ නොකර බෑනේ. ඉතින් ඒ නිසා හොඳ සංග්‍රහයක් හදනවා කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා බ්‍රහ්මණ දැන් බැරි වෙලාවත් ඔය එනවා කියලා පොරොන්දු වෙච්ච අය ආවේ නැත්නම් සංග්‍රහය හදලා බලාගෙන ඉන්නවා ආවේ නැහැ. එක්ක ඇවිල්ලා කලබලෙන්න අනේ මට ඉක්මනින් යන්න ඕනේ. දැන් නම් මොකුත් කරා දැන් සමහරු කියනවා අනේ දැන් නම් තේ බොන්න බෑ දැන් නම් කන්නත් බෑ බඩ කිනිත් නෑ මට ඉක්මනට යන්න ඕනේ. ඔබට ඕන තරම් ඔහොම අත්දැකීම් ඇති. එතකොට මේ ආපු පිරිස ඔබේ සංග්‍රහය භුක්ති විඳින්න නැතුව ගියෝ. එතකොට ඔබ මොකද කරන්න කියලා ඇහුවා. එතකොට මේ බමුණා කියනවා ස්වාමීනි ඉතින් එහෙමනම් ඒ අය පිළිගත්තේ නැත්නම් හදිසි ආවේ නැත්නම් අපි මහන්සි වෙලා හදාගත්ත දේවල් නේ ඉතින් මේ අය වෙනුවෙන් හදපු දේවල් අපිම භුක්ති විඳිනවා කියලා. බුදුරජාන් වහන්සේ වදාලා එහෙමනම් බ්‍රාහ්මණය ඔබ ඊයේ බොහෝ මහන්සි වෙලා තථාගතයන් වහන්සේට ආරාධනා කරලා ඔබම වෙහෙස මහන්සි වෙලා හදාගත්ත මේ දාන ටික ඔබම භුක්ති විඳින්න කීවා. මේ බමුණට විශාල ලැජ්ජාවක් ඇති වුණා. හයියෝ මං කරගත්ත දෙය කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා මේක මට එපා කියලා. ඔබම හදාගත්ත දේ ඔබම භුක්ති විඳින්න කියලා. ඒ වෙලේ අනේ ස්වාමීනි මට සමාවන සේක්වා කියලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එතනම බිම බලාගෙන වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ ඔහු අරමුණු කරගෙන පිළිවල කතාවෙන් දහම් දෙසවා. ඔහුගේ හිත එකඟ වුණා <clears throat> බලන්න බුදු කෙනෙක් ගෙතියෙන හැකියා බුදුරජාණන් වහන්සේ සාමුක්කංසික දේශනාව චතුරාර්ය සත්‍ය විස්තර කරමින් සිදු කරන දීර්ඝ ධර්ම දේශනාව සිදු කරා. ඒ දේශනාව අවසානයේ මේ බ්‍රාහ්මණය උතුම් සෝවාන් ඵලයට පත් වුණා. දැන් බලන්න ඔබ අහලා ඇති සෝතාපන්න ඵලයටපත් වෙනකොට කෙනෙකුට ඇති වෙනවා බුද්ධේ අවිච්ඡප්‍රසාදේ. බුදුරජාණන් වහන්සේ ගැන අචල සද්ධාාවක් ඇති වෙනවා. ධම්මේ අවිච්ඡප්‍රසාදේ ධර්මයේ ගැන අචල සද්ධාාවක් ඇති වෙනවා. සංඝේ අවිච්ඡප්‍රසාදේ ශ්‍රාවක සංඝයා ගැන අචල සද්ධාාවක් ඇති වෙනවා. ආර්ය කාන්ත සීලය ගිහි ශ්‍රාවකයෙක් නම් දිවිහිමියෙන් පංචසීලයේ පිහිටලා ඒ ආර්යකාන්ත සීලය ැන දිවිහිමියෙන් තමන්ගේ සීලයේ ආරක්ෂා කරගන්න කෙනෙක් බවට අවබෝධෙන් යුක්ත සීලයක් රකින කෙනෙක් බවට පත්වෙන. බුදුරජාණන් වහන්සේ සෝතාපන්න පලේ ගැන පෙන්නුවේ. යුද්ධ දාහක් දිනනවට වඩා. මුළු කාම ලෝකෙම අධිපති භාවේ දරන්න සක්විති රජ කෙනෙක් වෙලා උපදිනවටත් වඩා දෙදෙව්ලොවට අධිපති ශක්‍ර දෙවියන් වෙලා දෙව්ලොව පහළ වෙනවටත් වඩා සෝතාපට්ටි ඵලයේ ශේෂ්ඨයි කියලා බුදුහාඳුර පෙන්නවා. දැන් ඔබම හිතන්න බුදුරජාණන් වහන්සේට මේ බැන බැන හිටිය. බුදුරජාණන් වහන්සේට දානෙකට ආරාධනා කළ භාජන වලට අසූචි බෙදලා මෙන්න කන්න කියපු මේ පවකාර බමුණා බුදුරජාණන් වහන්සේගෙන් බණහලා සුළු මොහොතකට පස්සේ සෝවාන් වුණා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් අච්චර පෞකාරකමක් කරපු බුදු කෙනෙකුට මෙහෙම නින්දා කරපු බුදු කෙනෙකුට මේ අසූචි බෙදලා භාජන වලට මෙන්න බලඳන්න කියලා ඒ ඒ තරම් පාපී ක්‍රියාවක් කරපු බමුණා කොහොමද මේ පෞකාරය සෝවාන් වුණේ කියලා හිතෙන්න පුළුවන් සාමාන්‍ය කෙනෙක් එහෙම හිතනවා ඒ අපි හිතන්නේ අපිට ඔහුගේ ධර්මාවබෝධ කිරීමේ කුසලතාව දකින්න බැරි නිසා. පිංහතුනි මතක තියාගන්න පෙර සසර පින කියන්නේ මහා පුදුම දෙයක්. පෙර සංසාරය අපි ධර්මාවබෝධය පිණිස බොහෝ පින්කරපු අය වෙන්න පුළුවන්. හැබැයි ඒ පින බුදු කෙනෙක් බුදු ඇසින් දකිනවා. සමහරලාවට අපි ලොකූ පින්කං කරලා එක්ක පසේ බුදු කෙනෙකුට රහතන් වහන්සේ කෙනෙකුට පෙර බුද්ධ ශාසනයක බුදු කෙනෙකුට වෙන්න පුළුවන්. අපි දානයක් දීලා පිනක් කරලා ප්‍රාර්ථනා කරනවා. අනේ අපිට බුද්ධ ශාසනයක නිවන් අවබෝධ කරගන්න ලැබේවා කියලා. හැබැයි මතක තියාගන්න අපි ඉපදී ඉපදී සංසාරේ යන්නේ සෝවාන් වෙලා යන ගමනක් නෙමෙයි සසර යන්නේ. පෙර සසරේ පාරමිතා පින ධර්මාවබෝධයට කරපු පින තිබුණාට අපි මේ සංසාරය යන්නේ පුතජන කෙනෙක් හැටියට. ඒ යන ගමනේ ඕනම වෙලාවක නියත මිත්‍යා දෘෂ්ටියකට වැටෙන්න පුළුවන්. ඕනම වෙලාවක මොකද අර සැඟවිලා තියෙන සංසාර පින මතුවෙන්නේ බුදු කෙනෙක් ඉදිරියේ විතරයි. බුදු කෙනෙක් තමයි දකින්නේ එයාගේ ධර්ම අවබෝධ කිරීමේ කුසලතාවය. සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ මුණ නොගැහෙන්න. ඔහු තාමත් සතර අපායේ වැටි වැටි යන කෙනෙක්. හැබැයි බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ඔහුගේ පෙර පුණ්‍ය ශක්තිය මතුවෙන විදියට බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවා. ඔහු ධර්මය අවබෝධ කරා. ඒ නිසා සංසාර පින් මතුවෙනවා කියන එක මහා පුදුම දෙයක්. මේකට ඊටාම හොඳ ලස්සනම සිදුවීමක් තියෙනවා ජම්බුක මහරහතන් වහන්සේගේ ජීවිත කතාව. ඔන්න ඔය කතාවෙන් ඔබට පුළුවන් සංසාර පිනයි ධර්මාවබෝධ කිරීමේ සංසාර පිනයි සසරේ කරපු කර්ම විපාක අරගෙන යන ගමනේ ස්වභාවයයි හොඳට තේරුම් ගන්න පුළුවන්. ජම්බුක මහරහතන් වහන්සේගේ ජීවිත කතාව. මේක තියෙනවා ජම්බුක මහරහතන් වහන්සේගේ තේර ගාථාවේ. පිංගතුනේ මීට බොහෝ කාලයකට පෙර කල්ප ගණ ගානකට පෙර ජම්බුක සසරි බොහෝ පින් කරපු කෙනෙක්. එහෙම පින් කරලා ප්‍රාර්ථනා කර අනේ මට අනාගත බුද්ධ ශාසනයක මට ධර්මය අවබෝධ කරගන්න ලැබේවා. මට අනාගත බුද්ධ ශාසනයක නිවන් අවබෝධ කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කර. එහෙම ප්‍රාර්ථනා කරලා සසරේ බොහෝ පින් කරගෙන පින් කරගෙන ආවා. හැබැයි මතක තියාගන්න දෙව්ලොව ගියා, මනුලොව ආවා. ඔය යන්නේ තාම ධර්මය අවබෝධ කරනකන් ඒ එන්නේ සතර අපාය මහගෙදර කරගත්ත ගමන. තාම හිත තුළ නිරේගාමී ආශ්‍රව තියෙනවා. පොඩි මොහොතක් ඇති කෙනෙක් නොමග යන. ඔහොම ඇවිල්ලා දිවිය ලෝකෙ බොහෝ කාලයක් ඉඳලා මනුස්ස ලෝකෙ ඉපදුනා. බොහොම ධනවත් සිටු පවුලක ඉපදුනා. බොහොම ලස්සන තරුණේ. ඔබ දන්නවා සාමාන්‍ය තරුණ කාලේ දැන් බුද්ධ ශූන්‍ය කාලයක්. ඒ කාලේ manuss ලෝකේ බුද්ධ ශූන්‍ය බුදවරු ලෝකේ පහළ නොවෙච්ච කාලේ. කලාතුරකින් පසේ බුදුරජාණන් වහන්සේලා වැඩම කරලා නගර පිණ්ඩ පාත කරගෙන අහසින් වඩිනවා. ඔය අතරේ තරුණ වයසට එනකොට ඔබ දන්නවා තරුණ කාලේ ඉතින් ওই තරුණ මදේ මද මාන්න ඇති වෙනවා. තරුණ කාලේ ඇති වෙනවා. ඔය විහිළු කරන ඕන කෙනෙකුට උසුළු විසුළු කරනවා. අපි තමයි ඔක්කොම දන්නේ. ඔය වගේ මට්ටමක් තින් දවසක් තරුණ කොල්ලො ටිකක් එක්ක පාර ආයනේ පාර යන අයට විහිළු කර කර හිටියා. ඔය අතරේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් අහසින් වැඩම කරලා පාරක් දිගේ පිණ්ඩ පාති වඩිනවා පාත්‍රයක් අරගෙන. උන්වහන්සේ මුළු ඇඟම වැහෙන්න සිවුර පොරෝගෙන පාත්‍රය අරගෙන පිණ්ඩ පාති වඩිනකොට මේ තරුණය අර තරුණය එක්ක විහිළු කර කර ඉඳලා පෙන්නු ආම් බලාපන් කර අමුතු જાතිය කෙනෙක්. අර ඇඟ පුරාම මොකක්ද මේ? ඇඟම වහගෙන ඊට පස්සේ ඔහොම කියලා නින්දා අපහාස කරා. ඊට පස්සේ කිව්වා අපි හොඳ වැඩක් කරමු. ළඟට එනකන් ඉඳලා බටපිට බලනකොට බිම තිබ්බ අසූචි වගේ. ඒ වෙලාවේ අර පාත්‍රයේට අසූචි බෙදුවා. අර අසූචි ගොඩ අරගෙන පාත්‍රයට දැම්මා. විශාල අකුසලයක්. දැන් බලන්න පෙර සසරින් නිවන් දකින්න පින් කරපු කෙනෙක් මේ. දෙව්ලොව ඉඳලා මේ පිනේ විපාක ගෙවලා manuss ලෝකෙට ආපු වෙලාවේ මේ කරගත් අකුසලෙ. ඒ අකුසලෙන් දුගතියට වැටුණා, අපායට වැටුණා. බොහෝ කාලයක් අපායේ දුක් විඳලා දුක් විඳලා දුක් විඳලා අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ ඔන්න මේ කාලේ වෙනකොට දිව්‍ය ලෝකෙ මනුස්ස ලෝකෙට ආවා. ඇවිල්ලා ඒ සවැත් නුවර ආසන්න ඈත ගම්මානික බොහොම ධනවත් පවුලක දියණියකගේ කුසින් දරුවෙක් ඉපදුනා. පුතේ. බොහොම ආසාවෙන් මේ දෙමව්පිය අනේ පුතා බාරහාර වෙලා අපිට කුළුඳුලේ ඉස්සල්ලාම් පුත් කුමාරයෙක් ලැබෙන්න කියලා බොහොම ප්‍රාර්ථනාවෙන් හිටියා. ඔය අතරේ මේ දරුවා ඉපදුනා පුතේ. දැන් මේ ළමයාට අම්මා ඉපදුනාට පස්සේ බොහොම ආදරෙන් තුරුල් කරගෙන කිරි පෝනවා. ළමයා නෙමෙයි කිරි බොන්නේ. කටට තියලා මිරිකුවත් කටෙන් හලනවා. මේ දරුවා අසූචි කරණේවා අත දාලා සූරල අරගෙන කටේ ගාගෙන අර අසූචි කනවා. මව් කිරි බොන්නේ. මොනවා හරි කුණු වෙච්ච දෙයක් අසූචි කොට දන ගාගෙන ගිහිල්ලා අසූචි කොට වල් ළඟට ගිහිල්ලා වාඩි වෙලා කනවා. ඇඳුමක් අන්දන්න බෑ. මොන විදිහට ලස්සනට ඇඳුම් මේ දරුවට ඇඳෙව්වත් ගලවලා විසි කරනවා. පොඩි කාලේ ඉතින් දෙමව්පියෝ හිතුවා ඕවා ලොකු වෙනකොට ඇරිලා යයි. සාමාන්‍ය පොඩි දරුවෝ සමහර අය ඔබ අහලා ඇති පොඩි දරුවෝ නොදන්නකමට අසූචි කනා ඉන්නවා. හැබැයි හැමදාම කනවා නෙමෙයි. එතකොට මේ දෙමව්පියෝ හිතුවා ඕක ඉතින් ඇරිලා යයි. ටිකක් ලොකු වුණා මොන විදිහටවත් කෑමක් කවන්න බෑ. හිතින් හුරතල් කතා කියලා රස කරලා හදලා අඹරලා ගුලි කරලා මේ දරුවගේ කටේ තියෙන පුතේ කන්න කියලා. කටේ තියාගෙන ඉතර තූ ගාල කෙල ගහනවා. අසූචි විතරයි මේන මොනවත් කන්නේ. බලන්න අර පසේ බුදුරජාණන් වහන්සේ නමකගේ පාත්‍රයට අසූචි බෙදපු කර්ම විපාකේ. ඊළඟට අර සිවුරක් දරාගෙන වඩිනකොට මුළු ඇඟම වහගෙන මොකක්ද මේ ඇඟේ උතාගෙන ඉන්නේ කියලා අර සිවුරට ගරහා කරපු කර්මයට ඇඳුමක් අඳින්න මොන විදිහට ඇඳුමක් හැන්දත් ගලවලා විසි කරනවා. මේ දරුවා ටික ටික ලොකු වෙනකොට දෙමහපිය කල්පනා කර අපිට මහ විශාල ලැජ්ජාවක්. අපේ නෑදෑයෝ අසල්වාසීන් මේ මිනිස්සු දැනගත්තු මේ ළමයාගේ ඇත්ත ස්වභාවය. අපි කොහොමද මූණ දෙන්නේ අපේ પરම්පරාවම ඉවරයි. ඊට පස්සේ වැඩිහිටියෝ දන්න අය කිව්වා මේ දරුවා පෙර නිගන්ටෙක්වත් එන්නේ නැති මෝ ඇඳුමක් අඳින්න නැතුව ඉන්නේ. අපි මේ ගමක නැතුව ඈත පළාතකට ගිහිල්ලා නිගන්ඨාරාමයකට මේ ළමයා බාර දෙමු කිව්වා. ඉහි හදාගනී කිව්වා. හොඳයි කියලා දැන් ළමයා මහා පාන්දර මිනිස්සු නිදි අතරේ එළිය වැටෙන්න කලින් ළමයා වඩාගෙන ගමෙන් ඈත පළාතකට ගියා. ඔහොම ගිහිල්ලා නිගන්ඨාරාමයකට ගිහිල්ලා මේ දරුව බාර දුන්නා. කිව්වා අනේ මේ දරුව උපන්දා ඉඳන් ඇඳුමක් අඳින්න බෑ කිව්වා. අසූචි කතාව කිව්වේ නෑ ඇඳුමක් අඳින්න බෑ කිව්වා. ඒ නිසා අපි හිතුවා කිව්වා මේ දරුව මේ නිගන්ට පෙර සසරෙත් නිගන්ට කෙනෙක්ද කියලා. ආ අපේ කෙනෙක් වෙන්නේ නැති. දරුවා හොඳයි අපිට කිව්වා. අපි ලොකු මහත් කරලා අපේ ආගමට හදලා ගන්නම් කිව්වා. ළමයා බාර දෙන්න කිව්වා අපිට ඉතින් දර දෙමව්පියෝ මේ දරුවා නිගන්ටයන්ට බාර දීලා ආවයිනේ. දැන් නිගන්තයෝ නිගන්ඨාරාමේ තියාගත්තා. මෙන්න බැලින්නම් මේ දරුවා නිගන්ඨාරාමේ පසුපස්සට ගිහිල්ලා අසූචි වලකට බැහැගෙන ඒකේ අසූචි කනවා. අර නිගන්තියෝ පිරිසම එකතු වෙලා ගහලා එලෙව්වා මේ පොඩි ළමයාට මේ මොකෙද්ද මේ අසූචි කණ එකෙක් කියලා. නිගන්තිය හොඳට කනවා බොන අසූචි කන જાතියක් නෙමෙයි. දැන් මේ දරුවා නිගන්ඨාරාමෙන් ගුටි කාගෙන පැනලා ගියා. දැන් ගිහිල්ලා පාරවල් අයිනේ තැන් තැන් වල ඇඳුමක් අඳින්නෙත් නැහැ පොඩි ළමයි. පාර අයිනේ ඉන්නවා. සත්තු මිනිස්සු පාරවල් වල තැන් තැන් වල අසූචි කරනවා. ඒ අසූචි කරලා යනකන් ඉඳලා ගිහිල්ලා ඒව කනවා. වෙන කිසිම දෙයක් කන්න හිතට පිරියක් නැහැ. මේවා දකින මිනිස්සු මේ දරුවා දකින දකින තැන ගල් වලින් පොළු වලින් ගහනවා. ගුටි කාගෙන ගිහිල්ලා හැංගිලා බලාගෙන ඉන්නවා. අවසානයේ කල්පනා කරා දවල් කාලේ මිනිස්සු අතරට එන්නේ නැහැ මිනිස්සු ගහන නිසා. රාත්‍රී කාලේ ගිහිල්ලා අසූචි ගොඩවල් හොය හොයා ගිහිල්ලා කනවා. ඔහොම කර්ම විපාකේ ගෙවලා තරුණ වයස එනකොට ඈත පළාතකට ගිහිල්ලා විශාල කන්දක් උඩට නැග්ගා. නැගලා ඉවර වෙලා ෘතයක් සමාදන් වුණා. ඔබ අහලා ඇති ඔය ඉන්දියාවේ ඉන්නවා නොයේක් විදිහ ෘත සමාදන් වෙලා ජීවිත කාලෙම එක එක විදිහේ වෘත සමාදන් වෙලා ඒව අනුගමනය කරන අය. සමහරු ඇඳුන් නැතුව ඉන්නවා, ඇඟේ අලුගාගෙන ඉන්නවා, තනි කකුලෙන් හිටගෙන ඉන්නවා, එක එක જાති අය ඉන්නවා. නාන්න නැතුව ඉන්නවා මුළු ජීවිත කාලෙම. එතකොට විමුක්තියක් පිණිස මේ වගේ නොයෙක් ශරීරයට දුක් දෙන අය ඉන්දියාවේ ඒ කාලෙත් හිටිය අදත් ඉන්නවා. පින්නතුනේ දැන් මේ ජම්බුක මෙයාගේ නම් කන්දක් උඩට නැගලා ඒ කන්ද උඩ තියෙන ගහක් ළඟට ගිහිල්ලා ඒ ගහේ වැලක් වගේ තියෙන ඕකට එතනට ගිහිල්ලා අදිෂ්ඨානයක් කරගත්තා මං මේ රුතේ සමාදන් වෙලා ඉන්නවා. දවල් කාලේ මං කිසිම ආහාරයක් ගන්නෑ. තනි කකුලෙන් හිටගෙන ඉන්නවා. ඒ කකුල රිදෙනකොට අනිත් කකුලට මාරු වෙනවා. අර ගහේ වැලකට කකුල දාගෙන ගහට හේත් වෙලා තනි කකුලෙන් හිටගෙන ඉන්නවා. දැන් මේ අදිෂ්ඨානය රැයට මොකද කරන්නේ? අර කැලේ ඇවිදලා අසූචි හොය හොයා රැයට යනවා. ඔය කර්මය සතියක් මාසයක් අවුරුද්දක් දෙකක් නෙමේ. අවුරුදු 55ක් පුරාවට ඔය කර්ම විපාකෙ ගෙව්වා කියනවා කන්ද උඩට වෙලා. කන්ද උඩ විතරක් ජම්බුක අවුරුදු 55ක්. ඔබ හිතන්න අවුරුදු 10න් 15න් ඔය කන්ද උඩට නැගලා ඔය වැඩේ පටන් ගත්තා කියලා හිතන්න. එතකොට අවුරුදු 15න් පටන් ගත්තා නම් අවුරුදු 70ක්. වයස අවුරුදු 70ක් විතර වෙනකන් අවුරුදු 55ක් තිස්සේම කඳ උඩට වෙලා ඔය වගේ කර්මකාර ජීවිතයක් ගෙවුවා. පුදුම කර්මයක් නේ. ඔබට ඇහෙනකොට හිතෙනකොටත් හිතෙන්න පුළුවන් මේ මොන කර්මයක්ද කියලා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දවස ගානේ හැමදාම උදෑසන මහා කරුණා සමාපත්තියෙන් ලෝකෙ දිහා බලනවා. කාටද මම පිහිට වෙන්නේ? කවුද අද දවසේ ධර්මාවබෝධය ලබන පින්වන්තමයි? බුදු ඇසට අරමුණු වෙන්නේ පින මතුවෙච්ච අය. පෙර සසරේ පින් කරපු අයගේ අකුසල් යටපත් වෙලා පින මතුවෙන වෙලාවට බුදු ඇසට යොමු වෙනවා. බුදුරජාණන් වහන්සේ අය හොයාගෙන යුදුම් ගණන් වැඩම කරලා ධර්මාවබෝධය ලබලා දෙනවා. ජම්බුකත්තේ අසලම කන්දක් උඩ ඉන්නවා. හැබැයි බුදු ඇසට පේන්නේ නැහැ. ජම්බුකගේ පෙර අකුසල් කර්ම විපාක වලින් අර පින වැහිලා. අවුරුදු 55ක් ඔය කන්ද උඩ ඔය කර්ම විපාක ගෙව්වා. දවසක් බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ලෝකෙ දිහා බැලුව කාටද මං පිහිට වෙන්නේ? අද දවසේ මේ ධර්මය අවබෝධ කරගන්න පින්වන්ත අය කවුද කියලා බලනකොට බුදු ඇසින් දැක්ක ජම්බුක පෙර සංසාරේ බොහෝ පින් කරපු කෙනෙක් පසේ බුදු කෙනෙකුට නින්දා කරලා පාත්‍රයකට අසූචි බෙදපු කර්ම විපාකයක් මේ ගෙවන්. හැබැයි ජම්බුකගේ අකුසල විපාක දැන් ගෙවිල අවසාන. ජම්බුකට දැන් පෙර සසර පින මතු කරලා ධර්මය අවබෝධ කරවන්න පුළුවන්. එදා උදෑසන බුදුරජාණන් වහන්සේ පිණ්ඩ පාති වැඩම කරලා දානෙ වලදල දහවල් කාලෙ බුදුරජාණන් වහන්සේ අර ජම්බුක ඉන්න කන්ද බුදුනට බුදුරජාණන් වහන්සේ වැඩිය. දැන් ජම්බුක මේ කන්ද උඩ ඉන්න. දැන් බලන්න ඒ කාලෙත් මේ මිනිස්සු රැවටෙනවා කියන්නේ ওই ජම්බුකගේ කතාවේ තියෙනවා. ඔබ බලන්න තීර ගාථාවේ ඊළඟට ඊට අදාළ අටුවාවේ බොහොම ලස්සනට විස්තර වෙනවා ජම්බුක මිනිස්සු රවට්ටගෙන හිටපු හැටි. මොකද ඔබ හොඳට බලන්න ඒ වගේ සමහර වෙලාවට කැලේකට වෙලා ඉන්නවනම් තනි කකුලෙන් හිටගෙන ඉන්නවනම් ඒ කාලේ ඇඳුම් නැතුව ඉඳලා තින් නිකන් ඉරිච්ච ඇඳුම් ඇඳගෙන ඉන්න මිනිස්සු පහදිනවා. අනේ දුෂ්කර ජීවිතයක් ගත කරනවා අනේ රහතන් වහන්සේලා වෙන්නේ නැති. අන්න නියම රහතන් වහන්සේලා. එහෙම හිතලා මිනිස්සු පහදිනවා. මිනිස්සු අහු වෙනවා. මිනිස්සු රවට්ටන් ලේසි එහෙම චරිතවලට. එතකොට ඒ වගේ <clears throat> ජම්බුකාර කැලේ උඩ ගල් තනි කකුලෙන් හිටගෙන ඉන්නකොට මේක දැකලා ගමේ ටික කාලයක් යනකොට ගම්වල ඉතින් වත්වේම රාවේ ගියා. මිනිස්සු ඇවිල්ලා ඈත ඉඳන් සාදුකාර දිදී වඳිනවා. අනේ උත්තමයන් වහන්සේගේ ආශිර්වාදය අපිට ලැබේවා කියලා අනේ මිනිස්සු වඳිනවා. අර ඇඳුමක් නැතුව තනි කකුලෙන් හිටගෙන ඉන්න කෙනාට. ඒ වෙලාවේ මිනිස්සු කියනවා අනේ ඔබ වහන්සේට අපි දානි හදාගෙන ඉන්න. අපේ දානේ පිළිගන්න සේක්වා. ජම්බුක දානි කන මිනිස්සෙක් නෙමෙයි. හැබැයි මිනිස්සු දැන් හදාගෙන වෑංජන ඔළුව උඩ තියාගෙන ඈත ඉඳන් අරගෙන ඇවිල්ලා ජම්බුක ළඟට ඇවිල්ලා දන ගහගෙන වෑංජන වාදනේ අල්ලනවා. එතකොට ජම්බුක මොකද කරන්නේ? තනකොළ ගහක් කඩලා අරගෙන අර වෑංජන වාදනේට දාලා ඒක ගස ඇරලා තුන් වතාවක් දිවේ තියාගෙන ඊට පස්සේ කියනවා හරි මම පිළිගත්තා. දැන් උඹලට පිං දැන් අරගෙන ඵලයල්ලා කියලා. අනේ සාදු සාදු කියලා මිනිස්සු යනවා කියලා. බලන්න මේ කාලේ මිනිස්සු කොච්චර මෝඩද කියලා. අදත් එහෙම තමයි. සමහරලාවට අදත් ඔය වගේ චරිත වලට රැවටෙන අහුවෙන මිනිස්සු කොච්චර ඉන්නවද? ඒ කාලෙත් ඒ වගේ පිරිසේ ඉඳලා තියෙනවා. කාලයක් යනකොට දැන් ජම්බුකට ලොකු දායක පිරිසක් ඉන්නවා. දවස ගානේ බෙදාගෙන දානේ ගේනවා. ඈත ඉඳන් කන්දට ඇවිල්ලා ඒ දිහා බලාගෙන වැඳලා යනවා. දවල්ට. දැන් එදා බුදුරජාණන් වහන්සේ දහවල් ජම්බුක මේ ඉන්න කන්ද මුදුනට වැඩිය. දැන් ජම්බුක ඉන්නව අර ගහකට තනි කකුලෙන් හිටගෙන ඉන්නවා. වැලකට කකුල දාගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ එතනට වැඩම කරලා ඇහුවා ජම්බුක මොකද මේ තනි කකුලේ. එතකොට අනිත් මිනිස්සුන් රවට්ටපු විදිහටම බුදුරජාණන් වහන්සේට කියනවා මගේ ಗುಣ කඳ මේ මහ පොළොවට දරන්න බෑ කියලා. ඒ නිසයි කියව මං කකුල් දෙකම පොළොවේ තියන්න නැතුව තනි කකුලකින් ඉන්නේ. දැන් වෙන කෙනෙක් නම් අනේ එච්චර ගුණවන්ත කෙනෙක්ද කියලා පහදිනවනේ. ඔය විදිහට තමයි මිනිස්සු රවට්ටගෙන හිටියේ ජම්බුක. බුදුරජාණන් වහන්සේ ආ එහෙම දෙහිනම් ඔහොමම ඉන්න කියලා ඒ ගහ යට බුදුරජාණන් වහන්සේ නිසීදනේ ලාගෙන තථාගතයන් වහන්සේ භාවනාවට වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ ගහයට භාවනා කරනවා. ජම්බුකයේ කකුල රිදෙනකොට ඊළඟ කකුලට මාරු වෙනවා. ඒ කකුල ගොඩක් රිදෙනකොට ඊළඟ කකුලට මාරු වෙනවා. කොහොම හිටියා කරවල වැටෙනකම්. දැන් කරවල වැටුණට පස්සේ ජම්බුකට පුරුදු විදිහට බඩකිනී දැන්. රැට නියන්නේ කෑම හොයාගෙන. වටපිට බැලුවා මේ ශ්‍රමණයා යන්නෙත් නැහැ. මේ දවල් ඇවිල්ලා ගහ යට මේ භාවනා කරන්න තනක් නැතුවද මෙතන ඉඳගත්තේ. මේ ශ්‍රමණයා මෙතනින් යන්නෙත් නැහැ කියලා කල්පනා කර කර හිටියා ටික වෙලාවක් දැන් එන්න එන්න බඩ කිනි කෑම මතක් වෙනවා. හිමීට කකුල බිම තිබ්බා. බිම තියලා බුදුරජාණන් වහන්සේට නෑසෙන විදිහට හිමින් අඩිය තිය තියා එතනින් පිටත් වුණා. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් කියනවා ජම්බුක ඔබ යන තැන මන් දන්නවා. ජම්බුක ඔබ සසරේ බොහෝ පින් කරපු කෙනෙක්. ඔබ සසර කරපු කර්ම විපාකයක් නිසායි ඔබ ওই විදිහේ ජීවිතයක් ගෙව්වේ. ඒ කර්ම විපාකේ දැන් ගෙවිලා අවසానයි. ජම්බුක ඔහොම වාඩි වෙන්න. අර මහා කරුණාවෙන් බුදු කෙනෙක්ගේ මේ බුදු අදන් ටික ජම්බුකගේ පෙර සංසාරික පුණ්‍ය ශක්තිය මත වුණා. එහෙම බිම ඉඳගත්තා. වැඳගත්තා. අනේ ස්වාමීනි මට පිහිට වෙන සේක්වා කිය. බුදුරජාණන් වහන්සේ ජම්බුකට ඒහි බික්කු භාවයෙන් පැවිද්ද ලබල දුන්න. අර කේස් රැව් හිතන්න අවුරුදු ගානක් මේ කැලේ ඉන්නකොට කේස් රැවුල් වවාගෙන කේස් රැවුල් ඉවත් වෙලා සිවුරු පාත්‍ර පෙරවිලා භික්ෂුවක් විදිහට පැවිද්ද ලැබුණා. බුදුරජාණන් වහන්සේ දහම් දෙසුව බණහලා එදා උතුම් අරහත්වයට පත් වුණා. කෙලෙසුන්ගෙන් මිදිලා මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. අරහත් දජේ පහළ වුණ උපන්දා ඉඳන් ඇඳුමක් ඇඳපු නැති ජම්බුකගේ ඇඟට අරහත් දජේ 이르දියෙන් පහළ වුණා. පාත්‍රයක් ලැබුණා. පසුවදා තමයි පළවෙනි වතාවට ජීවිතේ පින්ඳ පාති වැඩම කරලා මිනිස්සු බෙදපු දානෙ ටික ආසාවෙන් දානෙ ටික අර අප්පිරියාවක් නැතුව දැන් බලන්න ඒ කාලේ කෑම දකින්නකොට ප්‍රිය දේවල් වලට අප්පිරියයි. හිත ඇදුනේම අසූචි කන්න. දැන් කෙලිසුන්ගෙන් මිදිච්ච මහරහතන් වහන්සේ නම. ඒ වගේම අර පෙර සංසාරික අකුසලයේ ගෙවිලා අවසానයි. එදා තමයි ඉස්සල්ලාම දානි වැළඳපු දවස. පසුවද මේ ජම්මුක මහරහතන් වහන්සේ උන්වහන්සේ ඔබ හිතන අවුරුදු 55 කන්ද උඩ ඔය කර්මෙ ගෙවලා අවුරුදු ගාණක් කුටි කකා හැංගි හැංගි දුක් විඳලා අවුරුදු 70 න් වගේනේ ඔය ධර්මය අවබෝධ කරගන්න නැත්තේ ටික කාලයක් වැඩ ඉඳලා ජම්බුක මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවා ඒ ජම්බුක මහරහතන් වහන්සේ පිරිනිවන් පානකොට උදාන ගාථාවන් හැටියට තමන්ගේ ජීවිත කතාව දේශනා කරලා පිරිනිවන් පෑව. දැන් බලන්න මේ කතාව දිහා හිතාගන්නවත් පුළුවන්ද කියලා. ජීවිතයේ කර්ම විපාක පස්සෙන් එන ආකාරය. ඒ ජීවිතයේ ගෙවපු කර්මෙ දිහා බලන්න. හැබැයි ඒ කර්මය ගෙවලා ඉවර වෙනකොටම රහත් වෙන පින මතු වුණා. ඒ නිසා පින්වතුනි මේ සිදුවීම දෙක ඔබ හොඳට හිතන්න මේ සමාජය අපිට බාහිරින් බලලා පුද්ගලයන් දිහා මනින්න බෑ. සමහර වෙලාවට පාරක වැටිලා ඉන්න හිඟන මිනිස්සෙකුට සෝවාන් වෙන්න පෙරපිනක් තියනවා වෙන්න පුළුවන්. පෙර කරපු කර්මයක් ඒ ජීවිතේ ගෙවනවා වෙන්න පුළුවන්. සමහර වෙලාවට නගරේ ඉන්න අපරාධකාරී හැමෝම එක්ක රණ්ඩුවට එනවා කර කරන්නෙම පව්කම් ජඩකම්. හැබැයි හරියට මේ ධර්මයේ ලැබුණොත් පෙර සසර පින මතුවලා ධර්මාවබෝධය ලබන්න පින තියෙන්න පුළුවන්. මේ බුද්ධ ශාසනය තුල අඟුලිමාල වගේ අය රහත් වුණා. අම්බපාලි සිරිමා වෙසඟන. ඒ අයට පුළුවන් වුණා මේ ධර්මය අහලා උතුම් සීලයක පිහිටලා රහත් වෙන්න. තබ්බද්දායි කියලා හොර නායකේ 500ක හොර පිරිසක් එක්ක ගම් පහරමින් හිටපු හොරු කණ්ඩායම මේ පිරිසම බණහල රහත් වෙනවා. ජීවිතේ නොයෙක් වැරදි අඩුපාඩු නොයෙක් පවකං අකුසල් කර කර හිටපු පිරිස බණහල ජීවිතයේ ධර්මය අවබෝධ කරගෙන රහත් වුණා. ඒ නිසා මේ ධර්මය කියන්නේ මහා පුදුම දෙයක්. පිංගතුනි පෙර සසර පින ධර්මාවබෝධයට ඊටාම වැදගත්. අපි මේ ජීවිතේ අපේ ඇස් දෙකෙන් බලලා පුද්ගලයෝ දිහා මෙයා නම් ධර්මය අවබෝධ කරයි මෙයා නම් හොඳයි මෙයා හරියන්නේ මහන කරන්න මෙයා නම් හොඳ උපාසකය ඔය වගේ අපි සමහරලාවට අපි ඒ ඇස් දෙකෙන් දකිනදේ අපි සමහර වෙලාවට නරකයි එපා කරපු කෙනෙක් පෞකාරයෙක් කියලා හිතන මිනිස්සයම පෙර සසරේ ධර්ම අවබෝධයට පින් කරලා පුණ්‍ය ශක්තියක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන් ඒ නිසා බාහිරින් පුද්ගල චරිත මනින්න යන්න එපා පින්නතුනි අපිට පේන්නේ නෑ ධර්මාවබෝධ කිරීමේ කුසලතාවය. කෙනෙකුගේ ධර්මාවබෝධ කිරීමේ කුසලතාවේ දකින්න පුළුවන් ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකට. ඒ බුදුවරුයේ කුසලතාවේ දකිනවා. දැකල බුදුරජාණන් වහන්සේලා මහා කරුණාවෙන් ඒ අයට පිහිට වෙන. ඒ නිසා ඒ ධර්මාවබෝධ කිරීමේ කුසලතාවේ අපි දන්නේ නෑ ඔබ තුළ මේ බණහන ඔබ තුළ අපි කාතුලත් පෙර සසර පින් මතු වෙලා තියෙන්න පුළුවන්. හැබැයි අද අපිට බුදුරජාණන් වහන්සේ නැහැ. බුදු කෙනෙක් වැඩ හිටියා නම් බුදුරජාණන් වහන්සේ අපි දිහා බලද්දි ඒ බුදු ඇසින් බුදුරජාණන් වහන්සේ දකිනවා අපි සංසාරේ කරපු පුණ්‍ය ශක්තිය ධර්මාවබෝධ කිරීමේ කුසලතාවය හැබැයි බුදුහාඳුරුවෝ නෑ කියලා අපිට ධර්මාවබෝධ කරගන්න බැරිකමක් නෑ ඒ බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් පුරාම දේශනා කරපු ධර්මය ශාස්ත්‍රූ තනතුරට පත් කරලා ගුරු තනතුරට පත් කරලා අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑව. ඒ ධර්මයේ තුල තියෙනවා ධර්මාවබෝධ කිරීමේ හැකියාව. ඒ නිසා ඔබ හිතට එකඟව අවංකව මේ ධර්මයේ දියුණු කරා. මේ ධර්මයේ හැසිරෙන්න මං කොහොම හරි මේ ජීවිතේ මේ ධර්මය අවබෝධ කරගන්නවා කියන දැඩි අදිෂ්ඨානෙ කටයුතු කරන්න. ඔබටත් පුළුවන් මේ ජීවිතයේ ධර්ම අවබෝධය කරා යන්න. ඒ නිසා මේ බුද්ධ ශාසනය තුල පෙර ජීවිතේ මහා පින් කරපු අය හිටිය. ඒ පාරමී පුරලා ප්‍රඥා ඉන්ද්‍රිය බලවත් අය හිටිය. ඒ අය එක ගාථාව අහලා ධර්මය අවබෝධ කරා. ඒ අයට බුද්ධ ශාසනය කියන්නේ උග්ගටි තඤ්ඤ. කෙටියෙන් අහලා ගාථාවක් අහලා බොහොම හකුලෝලා කෙටි දේශනාවක් අහලා ධර්මය අවබෝධ කරන්න පින තියෙනවා. සසර පින බලවත්. තවත් සමහර කොටසක් හිටියා සසර බොහෝ පින් කරපු අය. උග්ගටි තඤ්ඤාය තරම්ම පින බලවත් නැහැ. හැබැයි ඒ අය දීර්ඝ දේශනාවක් අහලා කෙලවර ධර්මය අවබෝධ කරා. ඒ බණ අහගෙන ඉන්න ඇද්දිම දේශනාව කෙලවර හිත වැඩිලා පෙරපින මතුවිලා ධර්මය අවබෝධ කරා. ඒ අයට කියන්නේ විපටි තඤ්ඤෝ ඒ අයටත් ලොකු සහයක් ගන්න ඕනේ. දේශනාව කෙලවර ධර්මය අවබෝධ කරගත්තා. ඊළඟට තව පිරිසක් හිටිය. ධර්මය අවබෝධ කරගෙන මාර්ග පල්ලපු අය නෙය. හැබැයි ඒ අයට කාලයක් බණහනවා සුතා. නිතර නිතර බණහනෝ කාලයක් ධර්මය අහනෝ සුතා. ඇසූ ධර්මය හොඳට ධාරණය කරගන්න. දතා ඒ ධර්මයේ නිතර වචනින් පුරුදු කරනවා වචසා ಪರಿචිතා. නිතර නුවණින් විමසනවා මනසානුපෙක්කිතා. අන්න එතකොට තමන් තුළින් යෝනිසෝ මනසිකාරයෙන් ඒ ධර්මයේ විමස විමස බලනකොට තමන්ගේ අවබෝධය බවට පත් වෙනවා ditthiya suppati vidda. ඒ විදිහට හොඳට කාලයක් බණ අහලා ඒ ඇසූ ධර්මයේ නුවණින් විමසමින් ධම්මානුධම් ප්‍රතිපදාව ධම්මානුධම් ධම්මානුධම්ම ප්‍රතිපදාවේ දෙමින් ඒ වගේම වචසා පරිචිතා නිතර වචනෙන් ධර්මයේ පුරුදු කරගනිමින් මනසානුපෙක්ඛිතයි ධර්මයේ නුවණින් නිතර තමා තුළින් විමසීමස බලමින් එහෙම ධර්මය අවබෝධ කරගත්තා හිටියා. ඒ ආට කියනවා නෙయ్య. ඒ නිසා පින්වතුනි අද අපිට අපි දිහා බලලා හරියටම ඉලක්කෙට ඉන්ද්‍රිය ධර්ම බලලා බුදුරජාණන් වහන්සේ දහම් දෙසන්න අද වැඩ සිටියේ නැතත් නෙయ్య කියන පුද්ගලයෝ ධර්මය අවබෝධ කරේ බණ අහලා කාලයක් බණ අහලා ඒ අහපු ධර්මයේ හොඳට තනියෙන් පුරුදු කරලා ඒ ධර්මයේ මතක තියාගෙන ධාරණය කරලා ඒ විදිහට අපිට මේ ධර්මයේ දියුණු කරමින් යෝනිසෝ මානසිකාරයේදී මේ ධම්මානු ධම්ම ප්‍රතිපදාවේදී මේ මේ ධර්මයේ ජීවිතය අවබෝධ කරගන්න මහන්සි ගන්න පුළුවන්. ඉතින් ඒ පිණිස ඔබ හැම දිනාටම වාසනාව ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වේ මේ ධර්මය අවබෝධ වෙන්න නම් තමා තුළ ඇති කරගන්න ඕනේ අංග දෙකක් තියෙනවා. ඒ තමයි යෝනිසෝ මනසිකාරයත් ධම්මානු දම ප්‍රතිපදාව. යෝනිසෝ මනසිකාරය ගැන අහන ධර්මයට අනුකූලෝ තමා තුළි නුවනින් විමසීමේ දක්ෂතාව. ධම්මානු දම ප්‍රතිපදාව කියන ඒ ධර්මයට අනුකූලවම ජීවත්තේ. ඔන්න ඔය අංග දෙක ඔබ තුළ ඇති කරගන්න පුළුවන්න ඔබට ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් ඒ පිණිස ඔබ හැම දිනාට මේ ධර්මානුශාසනාව ආශිර්වාදයක්ම වේවා පාරමිතාවක්ම වේවා වේවා කියලා ආශිර්වාද කරනවා. පිංගතුනි අද මේ ධර්ම දේශනාවෙන් ධර්මානුශාසනාවෙන් අපි රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදු කාර්දිදී අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිව්‍යස්ස ඉසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත් වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න. අද ධර්ම දේශනාවේ පින්බර දායකත්වය දරන්නේ ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියානු ප්‍රාන්තයේ ඔෆිස කියන ප්‍රදේශයේ වාසය කරන පින්වත් පිරිසක් බිම්බා පැස්කුවල් ඇතුළු ඒ පවුලේ පින්වතුන් තමයි මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්වය දරන්නේ. ඒ අයගේ අරමුණ තමයි නන්දසිරි පැස්කුවල් සහ කුසුම් ජයසිංහ මාපියන්ට නිදුක් නීරෝගී සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදය දීර්ඝාය සම්පත්තිීම ලැබේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනාව. ඒ වගේම ජයවී සහ සවිජ කියෙන් අත්තනායක කියන පුතුන්ට. ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා සියලු දෙවියන්ගේ පිහිට රැකවන සැලසේවා නැනනුවන පහළවේවා ඒ දරුවන්ට ලෞකික ලෝකෝත්‍ර දියුණුවම සැලසේවා කෙන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනා. ඒ වගේ මිම්බා පැස්කුවල් තමර අත්තනායක සහ තිලකා මහත්මිය ඇතුළු පවුලේ හැම දෙනාටම ඥාති කල්යාණ මිත්‍රයන් හැම දෙනාමත් ඒ සියලු දෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ඒ හැම දෙනාටම උතුම් ධර්මාවබෝධයේ පිණසම මේ පින ආශිර්වාදයක් වේවා පාරමිතාවක්ම වේවා කියන උතුම් ප්‍රාර්ථනය. තේමනම් බණ ඇසූ හැම දිනාටමත් ඒ හැම දිනාටමත් උතුම් ධර්මාවබෝධයේ පිණසම මේ පින ආශිර්වාදයක් වේවා පාරමිතාවක්ම වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා හැම දිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා